ඊළඟට බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස YouTube එකේ නම් ප්‍රශ්න නැහැ. ඔය ඔබ වහන්සේට ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා Zoom එකේ. ඔබ වහන්සේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පෙර දවසේ පැවසූ පරිදි අපහට ප්‍රඥාව මෙහෙවීමෙන් නිවැරදි පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් මෙම භවයේදී විපාක දීමට හැකියාව ඇති අකුසල කර්ම ඉතාමත් අවම කර ගත හැකි බව. නමුත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දැඩි උදරාබාධයක් හිස රුචාවක් දීර්ඝ කාලයක් තිස්සේ තිබී ඇත. එසේම පිරිනිවන් පෑමට ආසන්න කාලයේ ජලයේ ස්වාගත නොහැකිව ඊටමත් පීඩාවට පත්ව තිබේ. එවැනි ඊතරම්ම සෑම අතකින්ම පරිපූර්ණ වූ සෑම අංගයකින්ම දියුණු උන්වහන්සේට එම කර්ම විපාක ඊතරම් දරුණු ලෙස විපාක දුන්නේ ඇයි? ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ ක්‍රියාකලාපය පාරමිතා බලයේ එම අකුසල් යටපත් කිරීමට අපහසු අපහසුත් වූයේ ඇයි කරුණාවෙන් පහදා දෙන්න. දැන් අපි මුලින්ම සිහිපත් කළා මේ ලෝණඵල සූත්‍රයේ දැක්වෙන උපමාව සිහියට ගන්න. දැන් අර කුඩා ජල බඳුනට කුඩා ජල බඳුනට ලුණු කැටය දැම්මහම ඒක ජල බඳුනේ දිය වෙනවා. දිය වුණාම ජලයේ අල්ප බව නිසා තමයි ඒක ලුණු රස බවට කරකස බවට පත් දැන් අපි ලුණු කැටේ තව ලුණු කැටයක් ගෙනහිල්ලා බුදුහාමුදුරු දේශනා කරන ගංගානම් ගඟට දානවා ඒ වර්ගෙම ඒ ප්‍රමාණයම ලුණු කැට. දැන් එතකොට ගංගානම් ගඟ මහත් නිසා ලුණු දිය වෙන්නේ නැතුව තියන්නේ. ඒකෙත් ලුණු දිය වෙනවා. දැන් දිය වුණාට ඒ ඒ ගංගානම් ගඟ ලුණු රස කරන්නට සමත් වෙන්නේ. දැන් මේ උපමාව අපි හරියට තේරුම් ගන්නට ඕන. ඒ නිසා මහේශාක්‍ය බව කියලා කියන්නේ සියලු කර්ම වළක්වනවා කියන එක නෙමෙයි. අපිට එහෙම කුසල අකුසල කර්ම සියල්ලම විපාක නොදී නැවැත්වුවොත් එහෙම අපිට එතනින් එහාට එක තත්ත්වයක්වත් ජීවත් වෙන්නත් බෑ. එතකොට ජීවත් වෙනවා කියන්නේම කුසල අකුසල කර්ම විපාකත්වයටපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේටත් එහෙමයි. එතකොට දැන් සමහර කර්ම තියනවා සම්පූර්ණයෙන් යට කරන්න පුළුවන් සමහර කර්ම තියනවා ඒව මතුවලා විපාකත්වයට පැමිණෙනවා විපාක දුන්නට අර පුද්ගලයාට හානි කරන්නට බෑ දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේට ඒ විදිහේ කර්ම විපාක දුන්නා ඊට වඩා බරපතල අවස්ථාවක්නේ අපි දකිනවනේ මොගලන් හාමුදුරන්ට හොරුතලම සිද්ධ වෙච්ච සිද්ධිය. දැන් එතකොට මොගලන් හාමුදුරුව ඒක වළක්වන්න උත්සාහ කළා. උත්සාහ කළාට ඒක වැළක්විය නොහැකි කර්ම විපාකයක් නිසා උන්වහන්සේ ඒකට මුහුණ දෙනවා. එතකොට මුහුණ දුන්නාම උන්වහන්සේගේ කය විනාශ වෙලා යනවා. ඒක නිසා දැන් අපිට පේන්නේ මේකෙන් බරපතල හානියක් වුණා නේද කියලා. ඇත්තටම උන්වහන්සේට මොකුත් ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේගේ මනස මේ කියන මහේශාක්‍ය බවට පත් කරලා තියෙන නිසා උන්වහන්සේට ඒකෙන් අල්පමාත්‍රවත් මානසික ව්‍යාකූලත්වයක් ඇති කරගන්නේ නැහැ. උන්වහන්සේගේ මනස ක්ලේශයන්ගෙන් විසුද්ධ වෙලා නිසා. උන්වහන්සේලාට උන්වහන්සේට සාංශාරික වශයෙන් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේ රහත් වෙලා නිසා නැවත ඒ පීඩාව නිසා වෙනත් ආත්ම භාවයක ඉපදීමක්වත් දුකටපත් වීමක්වත් මොකක්වත් නැහැ. ඒතකොට මේ ජීවිතයේ උන්වහන්සේ දුක් විඳින්නෙත් නැහැ. මතු සසරේ දුක් විඳින්නෙත් නැහැ. කයට ඒක මතුවෙලා දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් යම්කිසි විපාකයක් ඇති කරනවා. ඒක ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ මුලින්ම කියන්නේ ඉදප ඉදපික්කවේ ඒකච්ඡස්ස පුද්ගලස්ස අප්පමත්තකම්පි පාපං කම්මං කතං තමේනං නිරයන් උපනේති ඉදපන භික්කවේ ඒකච්ඡස්ස පුද්ගලස්ස తాදිසඤ්ඤේව අප්පමත්තකම් පාපං කම්මං කතං දිට්ඨ ධම්ම වේදනීයම් හොති එතකොට එක්කෙනෙක් ඒ කරගත්තු අකුසල කර්මය නිරයට ගෙනියන්නට සමත් වෙනවා හැබැයි අනිත් කෙනා කරගත්තු අකුසල කර්මය නිරයට ගෙනියන්න සමත් වෙන්නේ නැහැ දිට්ඨ ධම්ම වේදනී වශයෙන් යම් විපාකයක් ඇති කරන ඒකෙන් පීඩාවක්වත් ගන්න නැතුව ඉන්නට උන්වහන්සේගේ මනස මහේශාක්‍ය කරලා තියෙනවා. දැන් කවුද අඟුලිමාල හාමුදුරුවෝ ගත්තාම උන්වහන්සේ බරපතල අකුසල කර්ම ටිකක් කරගත්තා. හැබැයි අරහත් මාර්ගඥානයේ ඒ සියල්ලම మతు උත්පත්ති ලබා දීමේ ශක්තිය ෂය කළාට පස්සේ දැන් උන්වහන්සේට නැවත උපතක් ලබා දෙන්න. නිරේ උපද්දවන්නට තියා දුක් විඳින්නට තියා නැවත උපතක් සලස්සා දෙන්නටවත් ඒ කර්ම සමත් වෙන්නේ නැහැ හැබැයි අර ජීවත් වෙලා ඉන්න කාලේ ගල් පහරවල් වදින්න බැනුම් අහන්න ඒක හේතුණා. ඉතින් පොතඥයෙක් වශයෙන් උන්වහන්සේ ඉන්න තාක්කල් ඒ ගල් පහරවල් වදිනකොට බැනුම් අහනකොට උන්වහන්සේට චිත්ත පීඩාවක් ඇති වෙන්න ඇති. ඒ ගල් පහරවල් වැදිච්ච නිසා නෙමෙයි උන්වහන්සේගේ මනස දුර්වල නිසා. හැබැයි උන්වහන්සේ අරහත්ත්වයටපත් වුණාට පස්සේ ඒකක්වත් උන්වහන්සේට ගැටලු නෙමෙයි. ඉතින් ඒ නිසා මේ මේ අපි මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ මහේශාක්‍ය බව ඇති කරගත්තාම කර්ම විපාක දෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ කර්ම විපාක දුන්නා උනත් හානියක් වෙන්නේ නැහැ. ඒකෙන් බරපතල අනර්ථයක් විනාශයක් නොවන හැටියට සම්පූර්ණයෙන් විකෘති වෙන්නේ නැතුව පවත්ව ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි ප්‍රත්‍යජනේකට ඕනනම් සමහර කර්ම වෙනස් කරගන්න පුළුවන් හැබැයි රහතන් වහන්සේලා සහ බුදුරජාණන් වහන්සේ සමහර කර්ම වෙනස් කරන්න පුළුවන්කම තිබුණා දැන් මුගලන් හාමුදුරුවන්ගේ ඒ කර්මය වෙනස් කරන්න බැරි එකක් කියන බව අපට පේනවා මොකද උන්වහන්සේ දෙපාරක්ම නික්ම ගියා ඒත් වට කළා. ඊට පස්සේ තුන්වෙනි පාර තමයි ඒක ඉවසන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ සමහර ඒවා එහෙම උන්වහන්සේට පැමිණෙන විපාක යට කරන්න උත්සාහ කළ බවක්වත් පේන්නේ ඒ කුමක් නිසාද? උන්වහන්සේ එකෙන් තව වැඩක් කරනවා. මොකද්ද තව වැඩේ? අපි කිව්වා මේ අකුසල කර්ම යට කරන්නට පුළුවන්. එහෙම නැත්නම් තනුක කරන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඒවා පොහොර කරන්නට පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයටපත් වෙන්න පෙරත් ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා හැටියට බෝසත්තරේ හැටියට ගුණධම් වන්නකොට අපි සිහිපත් කළා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළේ කර්ම විපාකයක් නිසා. එතකොට උන්වහන්සේ කර්ම විපාකේ වළක්වන්න ගියේ නැහැ. ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තා. තමන්ගේ බුද්ධත්වයේ සඳහාත් අන් අයට ධර්ම අවබෝධ කරගන්න. ඒ වගේම තමයි බුදු වුණාට පස්සේ උන්වහන්සේට අතිසාරය හැදෙනවද හිසේ කැක්කුම හැදෙනවද ඒවා උන්වහන්සේට මොකක්වත් අදාළ නැහැ උන්වහන්සේ සියලු කෙලෙස් නැසලා තියෙන නිසා උන්වහන්සේට මේකයි බොහොම සුව පහසුවෙන් පවත්ව ගන්න ඕන කියලා හෙකුත් නැහැ මේකයි දුකටපත් කරන්න ඕන කියලා හෙකුත් නැහැ එන දේ නඩත්තු කරගෙන යනවා එච්චරයි. හැබැයි උන්වහන්සේට ඒ සමහර අකුසල කර්ම විපාක මතුවෙනකොට ඒව වළක්වන්න පුළුවන්කම තිබියදී උන්වහන්සේ වළක්වන්න නැතුව ඉන්නවා කුමක් නිසාද මේ ලෝක ධර්මතාවය ලෝකයට ප්‍රකට කරන්නේ. දැන් අපි බුදුහාමුදුරන්ට එහෙම ටිකක් විපාක දුන්න නිසා තමයි අපට දැනෙන්නේ බුදු වුණාට පස්සෙත් අකුසල කර්ම විපාක දෙන්නට පුළුවන්. මේ කුසල කුසල කර්මවල විපාකය මෙහෙමයි ඇති වෙන්නේ. මේක කොච්චර කිව්වත් ඒත්තු ගන්නන්නට බෑ. ඒ සිද්ධියට මුහුණ දීලා ප්‍රායෝගික අත්දැකීම සමාජගත වුණාම තමයි අපිට ඒක හොඳට ප්‍රායෝගිකව දැනෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බණ කියලා විතරක් නෙමෙයි අනිත් අයට ධම අවබෝධ කරන්නේ. තමන් වහන්සේගේ ජීවිතේ ප්‍රායෝගිකව ඒවා අත්දැකීමෙන් අත්විඳින්මින් ඒ ප්‍රායෝගික දැක්ම සමාජගත කරනවා. ඒකයි උන්වහන්සේ විඥා චරණ කියන්නේ. උන්වහන්සේගේ අවබෝධයේ යම්සේද චර්යාවත් ඒ විදිහට ප්‍රායෝගිකව සකස් කරගන්න. ඒ නිසා දැන් මේ බුදුහාමුදුරුවන්ට විපාක දුන්න විදිහේ ඒ අතිසාර රෝගය හැදෙන එක සමහර විට වළක්වන්න පුළුවන් කර්මයක්ද වළක්වන්න බැරි නිසා උන්වහන්සේ ඒකට මොහොන දුන්නද කියන්න අපට පෘතජනයින් හැටියට ඒක නිශ්චය කරන්නට පහසු නෑ. හැබැයි බුද්ධ චරිතය දිහා හොඳට අධ්‍යයනය කරනකොට අපිට තේනවා බුදුරජාණන් වහන්සේට සමහර කර්ම වළක්වන්න පුළුවන්කම තිබුණා වුණත් වළක්වන්න යන්නේ මොකද උන්වහන්සේට ඒව වැළැක්වීමේ අවශ්‍යතාවයක් නැහැ එකක්. අනිත් එක තමයි බුදවරු කටයුතු කරන්නෙම ඒ කරන හැම ක්‍රියාවක්ම සති සම්පජඤ්ඤයෙන් දැකලා ලොවට අර්ථයක් කරන්න පුළුවන් හැටියට තමයි වචනයක් කතා කරනවා නම් කතා කරන්නේත් ලොවට අර්ථයක් වෙන හැටියට කතා නොකරනවා නම් කතා නොකරන්නේත් ලොවට අර්ථයක් වෙන හැටියට යම් ක්‍රියාවක් කරනවා නම් කරන්නේත් ලොවට අර්ථයක් වෙන හැටියට නොකර සිටිනවා නම් නොකර සිටින්නේත් ලොවට අර්ථයක් වෙන හැටියට ඒ නිසා උන්වහන්සේ යම්කිසි කර්ම විපාකයක් විඳිනවා නම් විඳින්නෙත් ලෝට අර්ථයක් වෙන හැටියට නොවිඳ සිටිනවා නම් නොවිඳ සිටින්නෙත් ලෝට අර්ථයක් වෙන හැටි. එහෙම නැතුව උන්වහන්සේට අවශ්‍යතාවයක් නැහැ. අනේ මට පීඩා විඳින්න නැතුව හොඳට පහසුවෙන් ඉන්න ඕන, නිරෝගීව ඉන්න ඕන කියලා උන්වහන්සේට අවශ්‍යතාවයක් නැහැ. මේ සියලු සංස්කාරයන් උන්වහන්සේ අපේක්ෂා කරන ස්වභාවයෙන් අතහැරලා දාලා තියෙනවා. එතකොට නඩත්තු කිරීමක් පමණයි. ඒ නිසා රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට එහෙම ගැටලුවක් නැහැ. හැබැයි රහතන් වහන්සේට තාම භව පුරුදු තියෙන නිසා උන්වහන්සේ සමහර වෙලාවට යම් යම් දේවල් වළක්ව ගන්න උත්සාහ කරන්න පුළුවන්. මොගලන් හාමුදුරුවෝ කළා බුදුරජාණන් වහන්සේ භව පුරුදු නැහැ. උන්වහන්සේ වාසනා ගුණ ප්‍රහාණය කරලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ සසර ඇබ්බැහියක් නිසා හෝ සමහර දේවල් එහෙම වළක්වන්න උත්සාහ කරන්නේ වලක්වනවා නම් වලක්වන්නේ ලොවට යම් යහපතක් කරන්න, පවත්වනවා නම් පවත්වන්නේ ලොවට යම් කිසි යහපතක් කරන්න. ඉතින් ඒක බුදුවරුන්ගේ චරිතයේ තියෙන මහාත්ම ලක්ෂණය. ඒ ඒ විශාරද ලක්ෂණය. ඉතින් ඒ නිසා උන්වහන්සේට ඒ අපිට තමයි අනේ අතීසාර හැදුනනේ දුක් විඳනේ වතුර ටිකක්වත් නැතුව පීඩා විඳනේ කියලා හිතෙන්නේ අපිට තමයි. උන්වහන්සේට ඒක පීඩාවකුත් නෙමෙයි අර ගංගා නදියට ලුණු කැටයක් දැම්මා වගේ ඒක ක්‍රියාත්මක වුණයි කියලා ඒ නදිය ලුණු රස වෙන්නේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේට ඒක අල්ප මාත්‍රයකවත් චිත්ත පීඩාවක් ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. ඒ ඒ ප්‍රශ්නයත් ගොඩක් වැදගත් අපිට හුඟක් පැති හිතන්නට තියෙනවා ඒක.